ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වේලාව වෙන් කරගත්තේ සාමූහික වශයෙන් අපිට මේ භාවනාදි මතුවෙන කමඨාන් පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා කරන්නයි ඒ සඳහා ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා යතර වාරිදි මම ආරාධනා කරනවා කාට හරි සභාගතකරන අවස්ථානුකූලව ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා අපිට යතර වාරිදි මේ ලිඛිත ප්‍රශ්න ටික ඉදිරියට යන්න පුළුවන් මෙහෙම ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා පර්යංකයට පෙර ශාරීරික ව්‍යායාම යෝග යෝග ක්‍රම කිරීමෙන් පර්යංකයේ වැඩි කාලයක් සිටීමට පහසුයි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කුමක්ද? ඇත්තටම මේ සක්මන් භාවනාවත් ඊටාම පුංචි ආකාරයක යෝග ක්‍රමයක් තමයි නැත්නම් ඒ නිසා ඒක අනුමත කරනවා අනුමත අපේ මම පැවිදිලා ඉන්න අපේ සංස්ථාවේ අත්පොතේ අපි ලොකු සංසිල්ලියලා තියෙනවා දුෂ්කර ආසන දුෂ්කර දුෂ්කර ආසන ආදී දුරුකොට තවත්ම කැලලක් තියෙනවා මට මතකයි යෞගික ක්‍රම පුරුදු කළ වර්ධ නැති. ඒ කියන්නේ ඊටාම් තදබල මේ ශරීරයට වදින ආසන අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් අනිකුත් යෝග ක්‍රම පුරුදු කරාට ඒක භික්ෂු ජීවිතයට පවා ඒකේ වැරද්දක් නැත්තේ නිසා <clears throat> ගියත් අන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ දෙයක් තියෙනවා නම් කරන්න නමුත් ඒකම තමයි අපි මේ පොළවේ සපත්තු සෙරප්පු නැතුව වැලි පොළවේ ඇවිදිනකොට සම්පූර්ණ දෙපතුල් සම්භාහණය වෙනවා. ඒ හරහා මුළු ශරීරයේම ස්නායුයි ලේ පද්ධති ඔක්කොම අලුත් වෙන්න පටන් ව්‍යායාම වෙන්න පටන් ගන්නවා. ඉතින් අර යෝග අභ්‍යාස වලින් හරියටම කුතුනාශය දන්නවනම් තමන්ගේ අක්‍රී වෙලා තියෙන අඩපණ වෙලා තියෙන ඉන්ද්‍රයන්ට යොමු කරලා ඒකම උනන්දු කරවලා අදාළ ආසනාදිය කරන්න පුළුවන්. ඒකේ ටිකක් තියෙනවා මේ ලෙඩසුව කරන ගතිය හරියටම රෝගෙට එල්ල කළා කරන්න පුළුවන්. සක්මන මුළු ශරීරයම පොදු වශයෙන් මේ උනන්දු කරන වැඩක්. නිසා ඒ සක්මන් භාවනාවත් එක විදිහක යෝග ක්‍රමයක් තමයි. සුක ස්වාමීන් වහන්සේ මේ මාගේ අත්දැකීමක් සත්‍ය සමාධිය වැඩි කරන යද්දී මගේ හිතට එපිටින් තවත් දෙතෙකුගේ දෙබසක් මම හා තවත් මම කෙරීගෙන යයි මේ සිද්ධිය සමාජයට බාධා කරයි මේ ක්‍රියාව කුමක්දයි පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි ඒ කියන්නේ අපේ එහිටිලි වගේක් තියෙනවා අයිතිකාරයක් නැති ඒ කියන්නේ inner thoughts කියලා සමහරවල් කියනවා එනිසා thought without a thinker කියලා කියනවා ඇතුළේ පිටිපස්සේ දෙබසක් යනවා එතකොට මේ දෙන්නගෙන් කොයි එකාද මමයා කියලා හොයන්න බෑ. ඇත්ත මමයා කොයි එකක්ද දන්නේ එකෙක් කියනවා එකට උත්තර දෙනවා අනිත් එකයි ඉතින් ඔහේ දෙපසක් යනවා මේක හීනේදී සිද්ධ වෙනවා නින්දදී සිද්ධ වෙනවා ඒ නිසා අපි නින්දදීවත් අපේ හිතට කිසිම ස්පාසුවක් නැහැ මේක දෙපස යනවා ඒ නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේකේ රහස අල්ලන්න හිතලා කරන සියල්ල නතර කරන්න චේතන නතර කරන්න අදිෂ්ඨාන නැත කරන්න. ප්‍රාර්ථනා නැත කරන්න. එතකොට මොකද වෙන්නේ බලන්න කිසිම සත්ත පහක වෙනසක් නැතුව අර ඇතුලේ දෙබස හැෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ දෙබසට පොඩ්ඩක් හරි අත දුන්නොත් මම කිව්වොත් මගේ කිව්වොත් ඒක ක්‍රියාවත් වෙන්න පටන් ගන්නවා. නමුත් කවදාකවත් ඒක මේ සුභසිද්ධියක් පිණිසවත් නිවන පිණිසවත් නෙවෙයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම සංසාරේ පවත්තන්න පරණ පුරුදු කර්ම ශක්තිය එහෙම නැත්නම් අනුශේධ ධර්ම වංචනික ධර්ම පාත්තන්න වැඩ යනවා. ඒක නිසා තිරේ පිටිපස්සේ වැඩ ගොඩාක් යනවා. අපිට තිරේ පිටිපස්සේ වැඩකට පොඩස දකින්න නම් තිරේ ඉස්සරහා නාඩගම අපිට කරන්න පුළුවන් හරිය චේතනාපූර්වක කරන හරිය ශික්ෂාවක නාමයෙන් නැත කරන්න ඕනේ. හරිම අමාරුයි. ඒක නැත කිරුවට පස්සේ පිටිපස්සේ වැඩ පිළිවෙල පේන්න පටන් ගන්නවා. ඒක මේ කාගේ න්‍යායපත්‍යද කියලා හොයන්න බෑ. අන්තිමට අපි අර කරන දෙයි කරන දෙයි දැන් මේකේ තියෙන විදිහට සතිය සමාධිය වැඩි කරන යනකොට පිටිපස්සේ දෙන්න කතාව පටන් ගන්නවා. ඇත්තටම සතිය සමාධිය නැති වෙලාවටත් තියෙනවා. ඉතින් අර සතිය සමාධිය නැතුවට අපිට ප්‍රාර්ථනා තියෙනවානේ. හිතන දේවල් තියෙනවානේ. අදිෂ්ඨාන තියෙනවානේ. අදි මේ ගෙවැදීම් රිංග ගැනීම මගේ කියා ගැනීම ඒක නිසා ඒකයි මේකයි පටලවිලා අර අචේතනිකව සිදුවෙන වැඩේ වාසිය ලබා ගන්න. අරගෙන අපිව මෙහෙවනවා මමයව මෙහෙවනවා කෙලස් වලට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පස්සම් බයන් චිත්ත සංඛාරා කාය සංස්කාර හිත හිතා බලා කරන කායේ ක්‍රියා නතර කරලා ඊට පස්සේ හිතේ ක්‍රියාවලුත් පසම්බනේ කරන්න කියනවා. චේතනා, අදිෂ්ඨාන, අබිනිවේෂ ඔක්කොම පොඩ නතර කරලා බලන්න කියන මොනක වෙනසක් නැහැ කිසිම වෙනසක් නැහැ අර පුරුද්දට යන ගැම්මට ඉසාල වැඩ වගයක් යනවා ඒක හිස් ඒක නරකට යොමු වෙච්ච එකක් කවදාකවත් ඒ ඒ පිටිපස්සේ වැඩසටහනේ නිවන නැහැ. ඒ නිසා සර්වඥාන්සි කියනවා මේකට මම කියන්න වටිනවද කියලා. මේ පිටිපස්සේ කැලලට මම කියන්න වටිනවද? ඉතින් අර මමත් හිතලා කරන දේ මේක පටල වුණොත් නම් අපිට හිතනවා මම හිතන දේ මට කරන්න පුළුවන් කියලා. නැත්නම් මට ඕන දේ වෙන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන්සේ පරිේශනාත්මකව කියනවා හිතලා කරන ටික නැතර කරපන් කායික වාචසික ක්‍රියා. ඒකට ගොඩාක් කල් යනවා. කෙරුවට පස්සේ පේනවා පිටිපස්සේ වැඩසටහනක් යනවා. ඒ වැඩසටහන කවදාක සුබ සිද්ධියට නෙමෙයි යන්නේ. අපි ලව්වා ලිංගිකත්වයේ බොකරු. බෝ බෝ කරන වැඩ, රණ්ඩු කරන වැඩ, ඊර්ෂ්‍යා කරන වැඩ, ක්‍රෝධ කරන වැඩ ඇති කරනවා. ඉතින් මේකට මම කියන්න වටිනවද කියන එකයි බුදුරජාණන් වහන්සේගේ තියෙන අභියෝගය. හැබැයි යා කොටු කරන්නේ නැතුව ඒ ඒ අචේතනිකව සිද්ධ වෙන ඒවට කියනවා අසම්පජාන මනෝ සංස්කාර කියලා. ඒ අසම්පජාන මනෝ සංස්කාර දකින්න සම්පජානව කරන මනෝ සංස්කාර පරිේශන මට්ටමේ අපි පොඩ්ඩක් නැත කරන්න. නැති කරුවට පස්සේ පේන්න පටන් අර ගන්නවා කොච්චරක් වෙනවද කියලා. ඉතින් මේකට සමහරව බයයි තමාරු මේකට මම කියා ගන්නවා. එහෙම නැත්නම් මේක ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියලා කියනවා. මොනවාක් නොකිය බෑ මොකද ඒ තරම්ම අපේ වැඩවල වැඩ හරියක් කරන්නේ ඒ වගේ අපි දන්නේ නැති යතුරු තහඩුවක් කරා යතුරු පූර්වක් කරා බුදුරජාණන්සේ කියන්නේ ජීවිතය හොඳ තමන්ට ශික්ෂා කරන්න පුළුවන් වෙලාවේ හිතලා කරන ටික පරිේශන නාමයෙන් පොඩ්ඩක් නතර කරලා බලන්න මේ වැඩ ටික. පිළිවෙලට පස්සේ උඹලට කියන්න පුළුවන් මේ ටික මම කියලා. මේක මගේ කියලා. මොකද ඒක අපේ සුභ සිද්ධියක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා මේක ලියලා තියෙනක හොඳයි. මේ ඇහෙන දෙබ්බසට සමාධියට බාධා කරන්න බ තමයි ඒක පිටියකට එන්නේ. සර්වචාන්සේක සඳහා අපිට දෙන උපදේශය තමයි ඒ ඇහෙන එක මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මය කියන්න එපා. නේතම් මම නේසෝහමස්මි නමේසෝ අත්තා කියලා අපි කිව්වට අහන්නේ අපි බාහනා කරද්දී දෙන්නේ පිටිපස්සේ කතා කරන්නේ. මොකද කරන්නේ? අපිට කරන්න තියෙන එක නෑහුණා වගේ ඉඳගෙන භාවනාව ගෙනියනවා වගේ අර තමන්ගේ සතියට සමාධියට කියන්න ඕනේ ඒ පිටිපස්සේ දෙන්න කතා කරගන්න එක කතා කරද්දී අයිතිවාසිකම් කියන්න එපා ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා පැත්තකට කරලා මට ආණ්ඩු කරන්න බෑ මේකේ නේවාසිකයා මම නෙවෙයි විධායකයා මම නෙවෙයි කාරකයා මම නෙවෙයි ආණ්ඩු මට්ටු කරන්න බෑ ඒ නිසා ඒක කරගන්න අතරමැද බැරිද මේ සතියට බැරිද මේ සමාධියට දුක් ගන්න නැතුව හිත කරදර කරගන්න නැතුව මේව ගැන කල්පනා කරන්නේ නැතුව බාධා නොවි යන්න. ඒක දී යටින් ගින්දර ගින්නන වගේ වැඩක්. ඒක ගඟ දිගේ ඉහළට පීනන වැඩක්. ඒක මේ කඹේ ඇවිදින වැඩක්. ඒක තනියේ දණ්ඩක ඇවිදින වැඩක්. අන්න ඒකට ගිය දවසේ මරණ චිත්තක්ෂණේ බය වෙන්න දෙයක් නැහැ. මරණ චිත්තක්ෂණේ toy සෙල්ලමයි වෙන්නේ. අර කොට හොඳට පේන්න පටන් ගන්නවා. මම මාගේ කියාගත් එක්කනට කාගේ න්‍යායට කාගේ විධානයට වැඩ කරන්න වෙයිද කියලා දන්නේ භාවනා කරන්න ඉස්සෙල්ලා මේ ජිච්චි ගෙල්ක ටික පොත්ත ගලවනවා වගේ නොසිතා ඉබේ සිදුවෙන වැඩ කොටසයි හිතාමතා කරන වැඩ කොටසයි දෙක දෙපැත්තට කරන්න පුළුවන්. සසංකාරික අසංකාරික ටික. එතකොට තේරෙන්න පටන් ගන්නවා අපි හිතලා කරන දේ මේ පුංචි 100 ප්‍රතිශතයේ වෙනුවෙන් නොහිතා කරන සියල්ලටම වග වෙන්න වෙලා තියෙනවා. නොහිතා කරන සියල්ලටම අහුවෙලා උත්තර බඳින්න වෙලා තියෙනවා අන්තිමට ගෙවල ඉවර කරගන්න බැරි තරම් වේග ධාරා රැස් වෙනවා ඒ නිසා මේක ඒ ඇහෙන දෙක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කටයුතු කරන්න කියනවා මම ඒ බුරුමේ ඉන්න කාලේ ඒ පණ්ඩිත සාංචට ඔය ප්‍රශ්න ඉදිරිපත් කරා වෙන විදියකට ප්‍රශ්න අල්ල විසිකොල දැම්මා මට මේව තේරෙන්නේ නැහැ කියලා පස්සේ ප්‍රශ්න කරු නැවතත් අවධානය කරාට පස්සේ ප්‍රශ්න නැවත වරණගුවා වරණගුවට පස්සේ මමත් හිටියා ඒ වාඩි වෙලා ඒ වෙලාවේදී දුන්න විස්තරයක් එතන හිටපු සිංගප්පූ කෙනෙක් වහාම ලියලා ඉන්ටර්නෙට් එකට දානවා. තාම තියෙනවා පණිතරාම කියන වෙබ්සයිට් එකේ background thoughts කියලා මේ පිටිපස්සෙන් යන කතාව. නිතර තියෙන inner chat කියලා කියනවා. inner thoughts කියලා කියනවා. background thoughts කියලා කියනවා. මාක් කෙප්ස්ටයින්ගේ පොතක් තියෙනවා thought without a thinker කියලා සම්පූර්ණ විස්තර කරලා දෙනවා මේ අනුන් කරන කුණු හරපයකට අපි අස්සම් කරන එක විතරයි දවස පුරා කරන්නේ ඒ ඒගොල්ලන්ගේ කිසිම චාරයක් නැහැ කිසිම වගකීමක් නැහැ ඒ කරන සේරම මම කියාගන්න එක එක තමයි පුතඥය කරන්නේ භාවනා කරන එක නා පෙන්නනවා මෙතෙන්ට යනකම් මම කියත හැකි මේ ටික කාගේ ආණ්ඩුවට ආණ්ඩුවක් හටද වෙනවද දන්නේ නැහැ කියලා අර හිතලා කරන ටික හික්ම ගන්න එක තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන්නේ. නමුත් එතකොට පේන්න පටන් ගන්නවා නොහිතා අපේ මන අපිට නොවි අපේ න්‍යායපත්‍ර නොවිශාල වැඩ කොටසක් යනවා. මේකටත් මම කියනවා නම් ඒකට කියලා තියෙන හතර හිනාවල එකක් තියෙනවා. මිනිහා Taman ගෑණි හොරමිනියගෙන් හම්බ කරපු දරුවා නලවනවා අනේ මගේ රත්තරම් පුතේ කිය කියා. ඒතර ගෑණිට හිනාවක් යනවලු. <laughs> හතරම ආයිනවලින් එකක්. අනේ මගේ රත්තරම් පුතේ කිය කියා නලවනකොට ගෑණි දන්නවද අත්ත කවුද කියලා ගෑණිට හිනාවක් යනවලු. ඔය තමයි මාරයා හිනා වෙන්නේ. මේ අනුන්ගේ ධර්ම <laughs> අපි උකුල තියාන මම කියාන මගේ කියාගෙන නලවනකොට හතර hina තමයි මාරයට යන්නේ මේ වාගේ තකතිරු જાතියක් කියලා. අපි ලව ගන්න තියෙන ඔක්කොම නාටකම නටවන. අපිත් පඬිසේ වගේ මම කියා ගන්නවා. ස්වාමීන් වහන්සේ මම ඔබේ සම්බන්ධය සමහරට අපිට යම්සි දෙයක් දැන් පේන යම්සි සිදුවීම ඒ සිදුවීම දැක්ක ගමන් හිතෙනවා ආ මීට කලින් මම දැකලා තියෙනවා කියලා. ඔව්. ඒකට නම් කලින් හේතුවක් ඒකට කියන්නේ මොකක්ද අර හොඳ වචනයක් කියනවා මොකද්ද මේ ෆ්‍රෙන්ච් වර්ඩ් එකක් තියෙනවා. ඩිජාව්. මම මේ කියලා මම දන්නේ නැහැ කිව්වට පස්සේ යුකියොලොජි මට බැන්නා. ඕකක් දන්නේ නැත ඔච්චර ඉංග්‍රීසි දන්නේ කියලා. මම ඇත්තටම දන්නේ නැහැ. ඒ ඒ සම්බන්ධතාව මත වෙන්න පටන් ගන්නවා මේ සංසාරේ අපි අත්විඳපු නැති මොනම මගුලක්වත් නැහැ. අපි නොකිය කිසිම තැනක් නැහැ. සංසාරේ තරම් අපි ඇවිදලා තියෙනවා ඒ තරම් අත්දැකීම් තියෙනවා අර පුංචි මතකයට සම්බන්ධ වෙච්ච එකක් විතර අපිට කනෙක් වෙන්නේ ඒ නිසා මුළු සංසාරම තේජව තමයි බුදුන්සේ කියලා තියෙනවා මේ තරම් යන ගෙරි වැලක් දැකලා කඩියෝ වගේ සත්තු වැලක් දැකලා මේ එක සතෙක්වත් නැහැ ඒගොල්ලෝ සක්විත රජ වෙලා නැති මේක සතෙක්වත් නැහැ අපිට අම්මා තාත්තා වෙලා නැති ඒ සංසාරේ මේ දැන් ඉන්න අම්මා තාත්තා බදාගෙන නටන නැටිල්ල දැන් ඉන්න තමන්ගේ දරුවෝ ටික අල්ලගෙන මහන්සියට මහන්සියලේ දකින්නකොට අර ගැවර ගැවර ගෑණිකෝ හොරපිනියගේ කම්පිච්ච දරුවා නලවන මිනිස්සු වාගේ තමයි. ඕකත් දාලා ගිය දවසේ ඊගාව දරුවා අල්ලගෙන ඒකට නැරෙන්න හදනවා. එතකොට අර මේ ඉන්න දරුවෝ එකක්වත් අතක නැහැ. ඒ අම්මා තාත්තා මතකත් නැහැ. ඊට පස්සේ ඒක අල්ලගෙන తත්‍ර తත්‍රාවි නන්දටි. එතන එතන අල්ලන ගතියක් තියෙන කොල්ල බබා වාගේ. අහුවෙච්ච දේ අල්ලනවා. පොඩ්ඩකට හරි හිතුවොත් මේ දැනුත් අහුවෙලා තියෙන ගිය ආත්මේ වගේම එකක්. මේකත් දාලා යන්න වෙනවයි කියලා ඒක හිතෙන් නිකන් අකරුණාවන්තයි වගේ. නමුත් දාලා යන්නේ අපි සියලු දරුවන් එකසේ සලකනවා. එතකොට මගේ දරුවා කියන එකෙන් කෙලෙසෙන්නේ නැහැ. නමුත් දරුවන්ට කරන අනුකම්පාව ඒක මාතා යතානියම් පුතන් ආයුසායක පුත්තමන් රකේ ඒවම්පි සබ්බ භූතේසු. සියලු සත්‍යයන් කෙරෙහි. එතකොට ඊට වැඩි ලොකු දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ භාවනා කරන ඉදිරියට යනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ මිනිස්සු වශයෙන් කොයි පැත්තේ පිරලා හිටියත් අපි ඔක්කොම මේ එකට සම්බන්ධ වෙච්ච නැත්නම් එකම අම්මගේ දරුවෝ වගේ සංසාරගත සත්වෝ නමුත් අපේ ආගම විසින් ජාතිය විසින් සිංහල බුද්ධ අංකාරයයි දෙමළ මිනිසයයි කියලා දෙකට කල්ලා රණ්ඩු කරනවා. ඔක්කොටම තියෙන එකම එකම පංචේන්ද්‍රිය එකම ආසාවල්. නමුත් අපි කවදාද මේ විහිළු අතාරින්? අපි කවදද මේ පටු මේ මොකද්ද කියන මේ මූල ධර්මවාදය ෆන්ඩමෙන්ටලිසම් මත ඇරලා කවද්ද අපි මිනිස්සුෙකුට මිනිස්සෙක් විදිහට සලකන්නේ. ඒ කාපු දවසට බුදුහාමුදුරුවෝ කනගාව. ගාමර එතකොට මේ ළඟ ඉන්න ජීවත් වෙන්නේ අපි සියලු දෙනාටම සමසේ සලකනකොට යේසුස් වහන්සේත් එයි නවිනායකතුමත් එයි. ඔක්කොමලයි අපි සියලු මිනිස්සුන්ට සමසේ සලකනකොට. මොකද ඒ ඒ තුන් හතර දෙනා අතර කවදාකවත් ෆයිට් එකක් තිබිලා නැහැ. ලොක්කෝ අතර කිසිම ෆයිට් එකක් තිබිලා නැහැ. මේ අපි තමයි ඒගොල්ලන්ගේ කොඩිය අරගෙන මේ රණ්ඩුව ගෙනියන්නේ. ඒ නිසා මේ හිතවිලි වල තියෙන මේ යටින් වැඩ කරන ගතිය ප්‍රවාහයේදී බලනකොට පේනවා කාගේ න්‍යාය පත්‍රයද අපි වැඩ කරන්නේ? අපි මේ වැඩ කරන ජයග්‍රහණ වලින් කවුද කාටද ආඩම්බර? කෙලස් වලට විතරයි. මායයට විතරයි. අපිට කිසිසේත්ම දෙයක් මරණ මොහොතට උදව් කරන්නේ නැහැ. මොකද මේ අනුන්ගේ දරුවෙක් කරේ කරනල්ලේ කරේ තියාගෙන තමයි මගේ රත්තරන් පුතේ කියනව නලවන්නේ. කරු ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ නිවන් දැකීම සඳහා ආයතන රැකිය යුතු බව දේශනා කළසේක. යම් කෙනෙකුට උපත්යෙන්ම අන්ධයෙක් හෝ ගොළුෙක් වේ නම් ඔහුට ඒ ආයතන දෙකෙන් අසංගර භාවයක් නොවේ නිසා ಜಾති අන්ධයෙකු බීරෙකු ಜಾති බදිර කියලා කියනවා. මොනියම් ආයතන ආබාධයක් හෝ මොනෑම ආයතනක ආබාධයක් තිබෙන නිවනට උපකාරී වේද මේක ਸਰවඥාන්සේ ඔය මේ මේක කමට අසුද්ධ කරන ප්‍රශ්න නෙවෙයි සාමාන්‍ය දැනුම. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉඳුරන් හික්ම ගැනීම සංවර කිරීමෙන් නිවන් ලබන්න පුළුවන් කියන මේ අත්නොමන්තිය අදහස ඉදිරිපත් කරන්නේ අන්‍ය තීර්ථක ශ්‍රාවකයට කියනවා. ඉඳුරන් দমনය කරනවා කියන්නේ ඕකනම් සියලු අන්ධයෝ නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා. සියලු බීර නිවන් දැකලා තියෙනවනේ ඒක නෙවෙයි. හොඳ ඇහක් තිබිලා හොඳ රූප දැකලා කාමයේ උපදවද්දිම ඒ කාමයේ මේකයි කියලා දැනගැනීමෙන් තමයි නිවන් දකින්න නැතුව රූප පෙන්වන්න නැතුනේ. සද්දනාහ නෙවෙයි. ආන්නේ විදිහට මේ ඒකට මම කියනවා මේ කියන කරන්ට 152 සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මේකම ਸਰවඥාන්ත උපහාසයකට පාවිච්චි කරනවා. ඒ ඉන්ද්‍රිය দমনය කියලා කියන්නේ බාහිර රූප වලින් වෙන්වීම නම් සදාචාරවාදීන් අරගෙන තියෙන බොල් මතය අනුව නම් පොට්ටේව නිවන් දැකලා තියෙන්න ඕනේ කියලා. අන්දියෝ මේ බීරෝ නිවන් දැකලා තියෙන්න ඕනේ ඒක නෙවෙයි. උදයන් කියන්නේ කාම දනවන රූප තියෙන තැනම ඒක දැකලා ඒක තියෙන බොල් බව දැකලා ඒක විනිවිදලා ඒක හරහා ගිහිල්ලා දැන ගැනීම තමයි නියම සංවරය කියලා කියන්නේ. මංගල ස්වාමීන් වහන්සේ නාම රූප නිසා රූප නිසා නාම ධර්ම ඇති වෙන හැටිත් නාම ධර්ම නිසා නාම ධර්ම ඇති වෙන හැටිත් රූප නිසා රූප ධර්ම ඇති උදාහරණයක් මම කරුණා කර පහදා දෙන්න. සෝවාන් චිත්තක්ෂණති ඒ බව <coughs> ඒමට ප්‍රථම යම් යම් ඉඟිඩක් ලැබෙනවාද ඔබ වහන්සේට තෙරුවන් සරණයි මම අපි මේක පළවෙනි කොටස අපි අරගනිමු ධර්ම දේශනාවට සම්බන්ධ කරලා කමඨාන් සූද්ධ කරන වෙලාවට මේක වෙලා ගන්න නැතුව සෝවාන් චිත්තක්ෂණදී ඒ බව ඒමට ප්‍රථම යම් යම් ඉඟි දකින්නට ලැබෙනවාද මේකට ඕ කියන්න වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට <coughs> මේ වගේ භාවනා වැඩ පිළිවෙලකට නීතිපත භාවනා කරනකොට ඒක පරියන්කකදී විශාල ඥානයක් හෝ සෝවාන් වීමක් ලැබුණොත් ඒ පුද්ගලට අනිවාර්යයෙන් මේ ඥානයත් එක්කම ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. ඒ ඒ චිත්ත වීර්ය ඉසර පස්සර සලකන ගතියක් එනවා. එහෙම සලකනකොට යාට තේරෙන්න පටන් ගන්නවලු එදා මම ඇත්තටම ශාලාවට එනකොට පරියන්කේ සකස් වෙනකොට භාවනාවට යනකොටම මේ සුබ ලක්ෂණ තිබිලා තියෙනවා. මොකද ඒවා දන්නේ නැහැ. උනාට පස්සේ බලනකොට ඒක එහෙම වගේ පේන්න තියෙනවා. ඉතින් ඒ වගේ මේ සෝවාන් වීම කියලා කියන්නේ දිග වැඩපිළිවෙලක පෙළගැස්මක අවසාන ඵලයේ නිසා ඊට ඉස්සෙල්ලා ඒව පෙළගැහෙන ගති මේ යෝග වෙන ගති යෝගාවචරය තියෙනවා. නමුත් ඒක වෙන්න ඉස්සරලා ඒක තේරුම් ගන්න බෑ. උනාට පස්සේ නම් කියන්න පුළුවන්. මේ දැන් තමයි මට තේරෙන්නේ ඒක ඒ බවට මේ සුබ ලකුණු හරි ලකුණු තියනයි කියන එක. ඉතින් ඒ නිසා මේකේ මේ චතුරාර්ය සත්‍ය මතක් කරලා දෙන්නේ Nirodheට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව පේන්නේ. නිවන් ලැබුවට පස්සේ තමයි නිවන් ලැබුව පාර පේන්නේ. අනික හැම තැනදී වෙන්නේ පාර ඉවරලා නිවන කියන එකනේ අපි සාමාන්‍ය ඉතියා මේ මේ භාෂාව ඉගෙන ගන්න. මේ පාර කියලා වාර ඉවරලා පායයි. ඒකේ අවධාන ඵලයේ දෙන්නේ. නමුත් චතුරාර්ය සත්‍ය ගොඩනගලා තියෙන්නේ දුක දුකට හේතුව නිවන නිවන ලබන මාර්ගය සහ නිවන ලැබුවට පස්සේ තමයි එයා මාර්ගය සාතික කළ දැනගන්නේ. මම නිවන ලැබුවේ මේ මාර්ගයේ. එතකන් තිය ඔක්කොම කර කර කර කර ඉනවා. කන බල්ලන් ගහනවා කියලා කියන්නේ තියෙන්නේ. වැඩිච්ච දවසේ හරියටම ටාගට් එකයි දැසගෙන අන්න මේක තමයි පාත් එක කියලා. නිවන් ලැබුවට පස්සේ තමයි තමන්ගේ මේ පාත් එක පේන්නේ. භාවනාවේදී ඇතිවෙන පැද්දීම්, ගැස්සීම් වැනි නොයෙකුත් අනිච්ඡානුක ක්‍රියාවලට මුහුණ දීමේදී මම මම මගේ නෙවෙයි මගේ ආත්ම නොවේ කියා ගනිමි. ඇත්තට මෙය මම කරන්නේ පුරුද්දට ගිරුවක වගේයි මට හිතේ බැවින් මට මීට වඩා ගැඹුරු ලෙස මෙම අවස්ථාවට මුණදිම උපදේශයක් කියා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. උදාහන සක්මණේදී වම දකුණ යන්න පුහුණු පසු ඇත්තෙන්ම පාදයේ ගැටීමට පොළව හා හිත යොමු කිරීමෙන් මේක මදි ඒ වාක්‍ය සක්මනේදී වම දකුණ යන පුහුණ වූ පසු ඇත්තෙන්න පාදය ගැටීමට පොළව හා හිත යොමු කිරීමෙන් මේක ඒක විස්තර කරන්න උත්සාහ කර තිනවා අතිරේක ලාභයක් දෙන්න එක වෙලා නැහැ මේ කියන විදිහට අර ඉස්සලා කියලා තිනවා භාවනා කරන පිටවසේ ශබ්ද කතාවක් ඇහෙනවා මේකෙදී කියනවා අතපය එයාගේ තාලෙට දඟලන්න පටන් අර ගන්නවා අන්න ඒ වෙලාවට ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියලා කියනවායි කියලා මේ කරන්නේ පුරුද්දකට කිරවෙක් වගේ කියලා තමන් තමන්ගේ ක්‍රම විවේචනය කර ගන්නවා. කෙසේ නමුත් මට දැනගන්න ඕනේ මේ විදියට ඒවා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියමනෙන් ඒ පැද්දීම් ගැසීම් වලින් බාධා කරගන්න නැතුව සත්‍ය පවත්වා ගන්න පුළුවන් වෙනවා. නම් කිරවෙක් වගේ කිව්වොත් ප්‍රශ්නට. එසේ ප්‍රශ්න කරුගේ මම දැනගන්න කැමතියි. ඒ එන පැද්දීම් ගැසීම් වලට සූදානම් වෙලා ගිහිල්ලා එන වෙලාවේදී මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්ම නෙවෙයි කියලා කිරවෙක් වගේ කියලා හෝ ඒකෙන් බාධා නොකරගෙන සතිය පවත්වන්න පුළුවන්ද කියන එක හම්බ වෙනවා නම් පුළුවන් නම් ගිරවෙක් වගේ හරි ගමන වැඩේ වෙලා තියෙනවා. ඒ නිසා ඒකට මට කට උත්තර අවශ්‍යයි කවුරු හරි කැමති නම් ඒ ප්‍රශ්න කරුගේ මේ ඒකට උත්තර ලැබෙනවා සභාවට ඒක ලොකු දෙයක් වෙයි කියලා මම හිතනවා. මම යනවා ඊගාවකට හිත ඊටා හොඳේ සමාධිගත වී සිටින අවස්ථාවේදී භාවනා වටේ අවසන් වූ විට එයින් පිටවීමට හිත ඉඩ නොදේ. පිටතට වඩින ඔබ වහන්සේට ගරු කිරීමට කායිකව වැඳ නමස්කාර කිරීමේ අවස්ථාව නැතිවීම ගැන හිතේ සුළු කහටක් ඇත. මම ඒ අවස්ථාවේදී හිතෙන් කරමි ඒ උචිතද ඔබ වහන්සේට කළ යුතු උසස්ම ගරු කිරීම ඔබ වහන්සේ දේශන හැටියට පිළිගැදීම බව මගේ අදහසයි කරුණාකර ඔබේ අදහස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා භාවනා කරන වෙලාවට මම ළඟට ආවත් මට වන්දනා කරන්න නැගිටින්න එපයි කියලා නිසා ਸਰවඥාහන්සේට කරන්න තියෙන ගෞරවය තමයි ඒ තමන්ගේ මානසික ආර්ධිකට පවත්තන එක. ඒක දවසක් මේ ලොකු ස්වාමීන් වහන්සේට ආසනීප වෙලා මම උපස්ථායකයෙක් වශයෙන් ඉන්න වෙලාවේදී ඒ දොස්තර මහත්තයා එනවයි කිව්වා වෙලාව දුන්නේ මම ගියා භාවනා කරන්න. මම භාවනා කරන අතරවාදී දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙත් ලයිස්තුව ලියලා දීලා ගියා. පස්සේ මම උපස්ථානෙ ගියාට ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වා මෙන්න මේ පොතේ විස්තර ලියලා ගියා කියලා මම ඊට පස්සේ ලොකු සාංශයට කිව්වා සාංශ මම මෙච්චර බල හිටියේ දොස්තර මහත්තයා වෙනකම් පොඩ්ඩක් ආපෙල මට කතා කරන්න එපායි මං කියන මට ඒ දොස්තර මහත්තයා කියන දේවල් තියෙනක නෑ ওই නම ඒ වෙලාවේ භාවනා කරකට හිටියේ කියලා ඊට පස්සේ මම කෝ භාවනා කර හිටියේ මං හරියට වෙලාව දන්නේ නැති නිසානේ ඉතින් ඒ නිසා මං ඇත්තටම ලොකු සාංශරේම ගහපදින එක වටින්නේ නෑ නමුත් දොස්තර මහත්තයා හම්බ වීමට අවශ්‍යතාවයක් තිබුණා ඒ වෙලාවේ ඊළඟකෝ නම භාවනා කරද්දී බුදුහාමුදුරු ළඟට ආවත් නැගිටවන්න එපයි කියලා දෙන දොස්තර මහත්තයා කවුද කියලා. වෙනමක වැඩි වෙලා තියෙනවානේ. කෑමක් බීමක් නතර වුණත් වෙන ඊට වැඩිය බුදුහාමුදුරු කවුද වැඩගතෙක් ඉන්නේ අපිට. ඒ කවුරු මොන වුණත් තමගේ මානසිකාරය පවත්නවා නම් එච්චරයි හැබැයි ඉංගියට කියන්න තියෙන්නේ. ඒ වෙලාවේ නැගිට්ටත් ඒ සතිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා හොඳට බලන්න අපිට යම් හේතුවකින් කට්ටිය නැගිටින නිසා තමනුත් මේ ඒ කරන සිද්ධිය කරන මලක් කියන කවුරු ආවිල මේ මේ බුද්ධ පූජාවට අත ගහන්නයි කියලා කරනවා නැත්නම් මේ මල් එකට අත ගහන්නයි කියලා කියනවා කියලා හිතමු. ඒලාදී තමන් පරියන්කයක ඉන්නේ දාන්නවා මේ චාරිත්‍රය තියෙන්නේ කියලා නැත්නම් මේ තියෙන විදිහට මම නැගිටලා යනවා. ඒලා හොඳට බලන්න මම නැගිටින්නේ මේ පිටිසට කරන ගෞරවයක් වශයෙන් චාරිත්‍රයට කියලා ඒ ඒ වැඩේ කරලා ආයෙසරයක් පරියන්කට ගිහිල්ලා ඇත්ත වහගත්තොත් ඇත්තටම සතිය කැඩිලා නෑ අර තියුණු තැන වගේ යන්න පුළුවන්. ඒ නිසා නිතර හුඟස් බයක් ඇති කරගන්න එපා. දිනු වෙච්ච සතිය කියලා කියන්නේ එහෙම මේ බින්දට කැඩෙන එකක් නෙවෙයි. ගලේ ගැවුවත් කැඩෙන්නේ නෑ. ඒකෙන් තේරුම් අරගන්න පුළුවන්. එතකොට මේ සතිය හොඳට පළපදියම් වෙලා නම් ඒක හිතට දගෙන උඩ හිතනවා නැගිටපේක හොඳයි කියලා. කර්තෘ ස්වාමීන් වහන්සේ මම සිටින් මෙඩිටේෂන් කරන වෙලාවේ මෙන්න මේ වගේ දේවල් හිතට එනවා. ඒවා ඇසකන සහ ශරීරය හා සම්බන්ධ සම්බන්ධයි. හැබැයි දිවහා නාසය ඇසුරු කරගෙන නොවේ. උදාහරණ වශයෙන් කියනවා අප බලන ටෙලි නාට්‍යයක ප්‍රධාන නිලියවන චතුරිකා පීරිෂ්ඨ ඊළඟ කොටසේදී මොනවා වෙයිද? තවත් ආසක මම බොහෝමයක් කැමති සිංහල සින්දුවක් මතක් වෙනවා මේ සින්දුව YouTube එකේ දැක්ක නිසා. එම ගායිකාව මේ සින්දුව කී ලස්සන ආකාරයෙන් මෙවි වෙනවා. අවසාන වශයෙන් මුහුණේ යම් යම් තැන්වල කැසීම් දැනෙන එක I try my best not to give in බැරිම තැන මේ පාර විතරයි කියලා එතන කසනවා ඒ ඉවර වුණාට පස්සේ තව තැනක් ඇසිලා පටන් ගන්නවා ප්‍රශ්නේ මේ වගේ දේවල් නැතර කරන්නේ හෝ අඩු අඩු කරගන්නේ කෙසේද මම කියන සින්දුව සම්පූර්ණයෙන් කියන්න සතිය කැඩෙන්නේ නැහැ මම දන්න දෙයක් මම මේ කියන්නේ සම්පූර්ණ පරියන්කේ ඉඳද්දි ඒ සින්දුව ඒ ලය ඒ ඒ රිද්ම් එකේ මියුසික් ඔක්කොම යනවා තමන්ටත් හරියට ඒ සින්දුවේ ජීවත් වෙන්න පුළුවන් ඒ වුණාට පස්සේ ආයෙ දාන්න සතියේට බබා නිදාගෙන ඉඳලා නැගිට්ටා වගේ ආයෙ නිින්දට ගියා වගේ මොනවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මම හිතන්නේ නිව්සීලන්ත වලද කොහෙද මේක ප්‍රශ්නයක් වතුණා. ආව්. ප්‍රශ්නයක් වතුණා කියලා කියන්නේ මේ ඒ හිතට ඒ කවිය නැත්නම් ඒ ඒ උද්වේග කර සංගීතමය අවස්ථාව එනවා පරියන්කේදිමයි එන්නේ. මොකද කාණසි මං හිත පිපුණාට පස්සේ හිත දියුණුනාට හිත මේ අවදි වුණාට පස්සේ ඒක හරි කෙලිලොල්. හරි సౌందర్యාත්මකයි. ඒ సౌందర్యයෙන් පේන තියෙන දැන් හිත සුන්දරයි කියන එක. සුන්දර බවටපත් වෙච්චා මේ අක්‍රියාකාරකම් වගේක් කරනවා. ඒව ඉතින් බොහොම පොඩි වැඩ. නමුත් ඒ ක්‍රියාකාරකම් තිබුණා නැත්නම් හිත සුන්දර වුණාට පස්සේ ඒකට වෙන්නේ මුළු ලෝකෙම තියෙන සුන්දර දේවල් සම්බන්ධ වෙනවා. ඉතින් ඒක බාධා කරන්න ඕනේ නැහැ. ඒක ඒක කෙරුණත් මේ තියෙන භාවනාවේ සති සමාධිය කැඩෙන්නේ නැහැ. පරීක්ෂා කරලා බලන්න ඒ මූණේ කහන එකේදී සමහරලට හොඳටම දැනගෙන ඒ ඒ සමහරලට මේ කට දෙපැත්තේ නහයේ කෙවෙනි වල කන් වල නිකන් ඇතුළ ඩ්‍රිල් එකක් දාලා විදිනවා වගේ කාගෙන යනවා. ඉතින් හොඳට හිතනවා කළා පිහන්න හිතනවා පිහලා බලන්න. පිහලා බලලා ආය භවනාට යන්න මුකුත් වෙන්නේ ඒ සතිය තියෙනවා ඒ වගේ මේ අල්ලගෙන යන්න පුළුවන් ගතියක්. සතිය අඩු නම් දුර්වල නම් කැඩෙනවා. හොඳට තියෙනවා නම් ඒක හරියට බබා නිදාගෙන ඉන්නවා නිින්දෙන් අඬනවා. අම්මා ගිහලා කොටේට සට්ටු කරනට ආයේ එහෙම නිදට වැටෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් නලවල ආයේ ඒ නිදිපැදුරෙම තිබ්බම ආයේ නිින්දට යනවා වගේ ඒ සති සමාධිය වල මේ පැවැත්මක් තියෙනවා. ඒ අතර වාරදී යම් යම් ක්‍රියාකාරකම් වගේක් වෙනවා. ඒ ක්‍රියාකාරකම් වුණාට බොහෝ විට අපි හිතන තරම් කැඩෙන්නේ නැහැ. ඒක පරීක්ෂා කරලා බලන්න පරීක්ෂා කරපුවා තමයි තේරෙන්න පටන් ගන්නවා ඒ ජවනිකාවට ගැළපෙන විදිහට නැත්නම් හිතේ පිරිච්ච ගතියට సౌందర్యාත්මකට ආවට පස්සේ කයනොත් ඒකට සාක්ෂි වෙනවා වචනයත් ඒකට සාක්ෂි වෙනවා හිතත් ඒකට සාක්ෂි වෙනවා සාකල පොඩි ජවනිකාවක් පෙන්වනවා පෙන්වලා යනවා නිකන් මේ නිදාගෙන ඉනකොට හීනයක් පෙන්නලා යන්න වගේ නෝ නිින්ද කැඩෙන්නේ. ඒ වගේ මේ ඊට පස්සේ පේනවා ඇත්තටම ටෙලිග්‍රෑම් එකක් බැලුවත් ඇත්තටම ඔය කියන චතුරික මම දන්නේ කවුද කියලා නැටුව ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාතේ ගිහිල්ලා එනකොට බීලා සංගීතය අනුව නටන නාටිකාංගනාවක් වීදියේ දකින්න. ඒක භික්ෂුවර ගැලපෙන්නේ නැහැ. භික්ෂුවර කියලා තියෙන බලන්න එපා කියලා. නමුත් ඒ ශාංශික බලන්නේ පාරමෙද මාරේ ආටවලා තියෙන ලද උගුලක් විදියට. රහත් වෙනවා. මේ පීතිය මැද මිනිස්සු වට කරගෙන බලනවා අර බීලා නටන ගෑණි ඒ සංගීතයට නටනවා ඉතින් ඔක්කොලා බොහොම රසෙන් බලනවා මේ ශාංශෙත් ඒකම තමයි බලන්නේ බලන්නේ මේ පාරම දටවලා තියෙන මායාවේ උගුලක් කියලා එච්චරයි ඒකෙන් තමයි තේරෙන පටන් ගන්නවා ඒ බව දන්නවනම් ඒකෙන් හානියක් වෙන්නේ නැහැ විදුලිය අපි දන්නවනම් රබර් ග්ලව් එකක් දාලා විදුලිය අත ගෑවට මොකුත් වෙන්නේ නැහැ තමන් දන්නවනම් පොඩ්ඩක් රබර් ග්ලව් එකක් දාගන්න ගයි තියෙන්නේ අනික් කෙනෙක් දන්නේ නැතුව අත ගෑවුවා වදිනවා නිසා දන්නේ නිසා වදින්න ඒ වගේ මේ කෙලෙස් වල බලය හරිම දුර්වලයි. කෙලෙස් වල බලය හරිම බහකුරයි. කෙලෙස් වල බලය බොස් පුසති බොල්. මනසෙන් හිත හදාගෙන යන මනුස්සයට හම්බෙන ප්‍රතිශක්තියෙන් ඒ කෙලෙස් අත ගෑවත් ඒක හරියට මේ වැක්සින් එකක් අතර පස්සේ ඒ ලෙඩේ බෝ වෙන්නේ නැහැ. වැක්සිනේ කරන ගියාට පස්සේ ඒ කියන පරිසරයට ගියාට ලෙඩේ බෝ වෙන්නේ නැහැ. මේ සතියෙන් හම්බ වෙන මේ වැක්සින් එක ਸਰවචනසේ සඳහන් කරානේ වසභාජනයේ රත දැම්මල කමක් නැහැ. උඹ යතේ තුවාල නැත්තම් කියලා. අතේ තුවාල තිබ්බොත් තමයි වස මේ පාණිනාමි වස වනේ නාස්ති විසං න අන්වාගමීති කියලා තියෙනවා. අතේ තුවාල නැත්තම් වසභාජනයේ රත දැම්මල මොකුත් වෙන්නේ නැහැ කියලා. තුවාල තියෙනවනම් විස ඒ අනුව යනවා. ඒ නිසා අපිට ජීවිතේදී මේ සතිය පිහිටලා තියනවාද? මට ඇත්තටම සතිය සහචරයක් වෙලා ඉන්නවද සතිය කියන හැරමිටිය මගේ අතේ තියෙනවද කියලා බලන්න නම් වෙනදා කෙලෙසෙන දෙයක් නැත්තම් උද්‍යෝගිමත් වෙන දෙයක් ඇවිස්සෙන දෙයකට හිත දාන්න ඕනේ දාන්න වෙනවා දාන්න හොයාගෙන යන්න ඕනේ එනවා දැම්මට පස්සේ බලන්න ඕනේ ඒකට හිත ඇවිස්සෙනවද කියලා ඒ දවසක් මේ භාවනා කරද්දී මේ මම ගොඩක් මට ආසත් කතා කරන්නත් මම ගොඩට විපස්සනා පැත්ත. නමුත් ඒ අපේ ලොකු සංසීන කාලේ කිව්වා දැන් ටික සමතේ භාවනා කරන්නයි කියලා. පස්සේ ඒකට මට මතක නෑ කොයි අවුරුද්දේ කියලා ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා. ඡන්දේ. ඇහින ඕ ගාලේ මට තමයි යකා මොන ජොලියක ඇද්ද දැන් කියලා. මට සමතේ වැදිලා මට අත්තාව සතුටක්. මට එන ඔය යකා මොනවද ජොලි කරන්නේ මටනේ ජොලිය තියෙන්නේ. ඉතින් මං ගිහලා ලොකු සංහසට මතක් කරලා කිව්වා සෝහන්සේක හරි පුදුමයි මේ මේ ඡන්දය ඇහෙනවා. මම සාමාන්‍ය මම UNP කාර්යයක්. අපේ ගවල් ඔක්කොම UNP කාර්යය. ප්‍රේමදාස මහත්තයා දිනනවා කියනවා ඒතකොට චූර්ණෙකුත් තියෙනවා. ඡන්ද දින පැවිදි වුණාට පස්සේ මොන UNP එකක්ද? ඒක බාධාවක් නෙවෙයි මට මේ මේ භවනාවත් හොඳයි. සතුටට ගිහලා මම ලොකු සංහසට කිව්වා මේ මෙහෙමයි සද්ද ඇහුණාට මොනම ප්‍රශ්නයක් නැහැ කියලා. ලොකු සංසි කිව්වා ඒ වගේ හොඳ සමාධි කියන හොඳ රාග දාසක් දාලා බලන්නයි කියලා. ඔයගොල්ලෝ හිතන්නේ නැහැ කියයි කියලා ලොකු සංසි වගේ කියන්නේ ලොකු සංසි දැකලා නැහැ මෙතන ඉන්න කට්ටිය. සංසි මං කව දැම්මයි කියලා. මොකද උනේ කිව්වා මං කව කලර්ඩ් ෆිල්ම් එක එකපාරට බ්ලැක් ඇන්ඩ් වයිට් වෙනවා බ්ලැක් ඇන්ඩ් වයිට් වෙලා බ්ලර් වෙලා යනවා. රාග දහසක් අපේ රාග දනවන රූපයක් දහපු ගමන් හිතට එනකොටම 3D black red මේ colored වලින් පෙන්නනවා. ටික වෙලාවක black and white වෙනවා. ඊට පස්සේ ෆේඩ් වෙලා යනවා ඒ රාගේ නැහැ ඊට පස්සේ ලොකු සංකල්ප මේ රාගයෙන් බේරෙන්න තියෙන්නේ රාගේ නැති තැනක ජීවත් වීමෙන් නෙවෙයි රාගේ දැම්මට හිතට අල්ලන්න නැත්නම් එනකම් මේක හදන්න ඕනේ හදන්න නැත්නම් අපි නිකන් මේ තුනී වීදුරු භාණ්ඩ වගේ හැප්පිච්ච ගමන් ගොඩ වෙලා යනවා මේක පොළවේ ගහ ගහ විකුණන්න හදන්න ඕනේ එනිසා විපස්සනා කරනකොට තියෙන ඒ ඒ සෙල්ලක්කාර ගතිය තමයි අපි කෙලෙස් වලට ෆුහ් ගාලා පිඹලා දෙන්නේ. බය නැහැ. පටන් ගන්නකොට බයයි. පටන් ගන්නකොට බොහොම සීලක පිළිලා සමාධියක ඉඳලා තමයි කරන්නේ. හැමදාම පුරුදු කරනවා බුදුජානන්සේ කියනවා මේ මහණෙනි උඹ හිත හදාගත්තොත් හිමාල පර්වතේ දෙකට පනන්න පුළුවන් ඔය කුණු අවිද්‍යාව ගැන මොකද කතා කරන්න කියලා බුදුහාම කියනවා. අවිද්‍යාව ඒ තරම්ම දුර්වල දෙයක්. අනමුත් අපි ඒ තරම් බයයි. මොකද අපේ හිත අපිට විශ්වාස නැහැ. අපේ සත්‍ය අපිට විශ්වාස නැහැ. බුදුජානන්සේ සඳහන් කරලා තියෙන්නේ නලාගාරං අකුංජරෝ කියලා. නලාකාරය කියලා කියන විශාල බට පඳුරු විශාල බට පඳුරක් ඇතෙකුට ඇතෙකුගේ 10 ගුණයක් විතර ලොකුයි. නමුත් ඇතා දන්නවා මේක බොල් එකක් එක බට ගහ බට ගහ ගැලෙව්වට පස්සේ ඔක කඩන්න දෙන්නේ නැහැ. ඇතාන මොකද්ද බට අහක් කඩනවා කියන එක. නමුත් gediya පිටින් බලනකොට නම් ඇතෙකුට නෙමෙයි මොකෙකුටවත් කරන්න බැරි මහ විශාල නලාකාරයක් එක එක කරන්නේ. ඒ නිසා ඉලපතක් දුන්නාට පස්සේ ඉලපත කඩන්න යන්න එපා. වෙන් කළ කූර කූර කඩන්න. එතකොට කඩතැපෙන්න ආරම්භ. දැන් ඔබ වහන්සේ දැන් ඉස්සෙල්ලා කිව්වනේ අර පිටිපස්සෙන් දෙබසක් ඇහෙනවා කියලා. ඒකයි චතුරිකා පිළිස් නටන එකයි දෙකම එකද නැත්නම් එකයි එකයි. චතුරිකා නෙමෙයි නටන්නේ තමන්ගේ හිතම තමයි නටන්නේ. ඔය තමන් ගාවේ නටන්නේ. චතුරිකාගේ බොරුවට නම කවුද මන් දන්නේ චතුරිකා කියන්නේ අපරාධය ගාමිණී පොන්සේක මල්ලි පොන්සේකයි නම් කිව්වට තමන්ගේ හිත තමයි නටන්නේ ඉතින් අපි අර මේසුගේ නම් කියනවා මේ මට බැන්නේ මට ගැව්වේ අල්ලපු ගෙදර ගෑණි තමයි කියලා ඒ ගෑණිට කුණු වර්පෙන් බයි. ඒක නෙවෙයි තමන්ගේ द्वේෂෙම තමයි මේ මේකක් හදාන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ඔක්කොම ඇතුලේ නාඩගම තියෙන්නේ. ප්‍රොජෙක්ට් වෙනකොට ට්‍රේඩ් ප්‍රොජෙක්ට් වුණාට පස්සේ ඉතින් නළුවෙක් ඉන්නවා නිලියක් ඉන්නවා මල් ගහක් තියෙනවා සින්දු කියනවා නටනවා ඉතින් ඔක්කොම තියෙනවා නමුත් ඔක්කොම මේක ඇතුලේ තියෙනවා ඒක එළියට ආවත් නැතත් ඕක කොහොම තමයි අපි හිතන්නේ ඒව නෙවෙයි ඒවා මේ පිට තියෙන දේවල් වලින් අපි කෙලෙසනවා. පිට තියෙන දේවල් වලින් අපි නම්බු කරනවා කියලා නෑ. මේක ඇතුලේ ඔක්කොම තියෙනවා. කරු ස්වාමීන් වහන්සේ භාවනාව කොතරම් හොඳට පුහුණු වී හිත සැලෙන්නේ නැතුව අෂ්ටලෝක ධර්මයේ මුණ දිය යුත්තේ උපේක්ෂාවෙන් කියා හිතාගෙන හිටියත් තාම පවුලේ ව්‍යසනයකට මුහුණ දීමට අසිරු තත්වයකි. ඊට නොසැලී සිටීමට තවදුරටත් පුහුණු කිරීම කොයි ආකාරයෙන් කළ යුතුද? මේ යන ක්‍රමෙම තමයි. මේ ක්‍රමයට අපි පවුලේ විශ්ේෂණයක් අල්ලන්න බෑ නමුත් අපිට කුඹි පවුලක් විනාශ වෙලා යනවා බලන්න පුළුවන්. වෙන වෙන මොනවාරි පොඩි දෙයක් බල බල ටික ටික ටික ටික ගියාට පස්සේ අන්තිමට සුජාතික පවුලක් තමන්ගේ පවුල විනාශ වෙන හැටි දිගට බල බල ඉන්න පුළුවන්. ඉස්ලාම පේන්නේ ඔය අදාළ නැති වෙන දෙයක් විනාශ වෙච්චාම ඒ ඇත්තෝ සැලෙනවා. තමන් සැලෙන්නේ නැහැ. ඒ ක්‍රිෂ්ණමූර්ති කියන තරුණයයි එයාගේ අයියයි දෙන්නා ඒ Theosophical Society එකේ ලෝක ගුරු බවටපත් කරන්න එංගලන්තේ ගිහිල්ලා උගන්වනවා. උගන්වනකොට ක්‍රිෂ්ණමූර්තිගේ අයියා නැති වුණා. ඉතින් එයා එතකොට අවබෝධයක් ලැබලා තිබුණේ නැහැ. පුදුමාකාර විදිහට කනගාටු වුණා. මේ පවුලේ ක්‍රිෂ්ණමූර්තිගේ නවවෙනියා දරුවෝ ගොඩාක් ඉන්න පවුලක්. තාත්තා හරි දුප්පත්. ඉතින් අර Theosophical එකකින් ඇවිල්ලා ගිහලා එංගලන්තේ ගිහිල්ලා ඉංග්‍රීසියෙන් උගන්වනවා කිව්වහම මේ පවුලට එක ලොකු දෙයක් නේ. නමුත් Taman එක හිටපු Tamanට පෙරගමන් කරුවෙච්ච අයියා මැරුණා. ඉතින් ගොඩාක් අඬනවා මෙයා. අඬලා කනගාටුලා කනගාටුලා. එක දවසක ඒ ගහ තාම තියෙනවයි කියනවා එතන. එයා ඒ ගහක් අඩු මාඩු වෙලා ඉඳද්දී මේ එංගලන්තේ ගැමි පළාතක් වෙන්න ඕනේ මිනිහක් ගෙනියනවලු. ඉතින් මිනිහ පිටිපස්සේ අයිතිකාරෝ ඉසాత බැඳගෙන අඬනවලු. ඉතින් කිසිම උත්තර දෙන්න දැන් මං අඬන්නේ නැහැ. ඒ මිනිස්සු අඬනවා දැන්. ඒ මිනිස්සු අඬන්නේ ඒ මිනිසුන්ගේ ඥාතිය නැති නිසා මං ඇඬුවේ මගේ ඥාතිය නැති නිසා ඒ නිසා අඬලා තියෙන්නේ මට මම්ම තමයි. මේ මගේ කමට මං අඬනවා මිසක් මරණයට නෙවෙයි හඳන්නේ. මරණයට නෝ මේ මරණයට තනන්න එපා. එතන තමයි නිවන් දැක්ක තැන කියලා කියන්නේ. ඒ ගහේ ඒ ගහේ ගහ මුල ඉඳගෙන මේ දර්ශනය දකින්නකොටලු අවබෝධය ඇතිලා තියෙන්නේ අපි අඬන්නේ මේ අපේ කෙනා නැති වුණාට. ඒක නිසා මේ සෝජාතික වුණත් වෙන කෙනෙක් මරණ ගියාම විශේෂයෙන් ප්‍රභාකරන් මැද්දාසේ අපි කැවුම් කෑවනේ. ඉවෙන් UNP කාරෝ කිව්වේ එදා මැරිච්ච සොල්දාදුවෝ සිංහල සොල්දාදුවෝ වෙනුවෙන් දුඹල කැවුම් කන්නේ කියලා. එදා සිංහල සොල්දාදුවොත් බර ගන්නක් කරනවා. හැබැයි අරන්නේ ඉන්න බෑ රචිනිය දානවා අලුත් අලුත් අලුත් දවසක මොකද කියලා අහනවා ප්‍රභා කරන්න ඇවිල්ලා. ඒක ලොකු සතුටක්. යගේ මේක හදාගෙන තියෙන්නේ මම යට මාන්නෙට තෘෂ්ණාවට රිදෙන තැන තමයි රිදෙන තැන. එහෙම නොවි දැන් අපි දැන් මේ මේ පෞල් ව්‍යාසයක් කියලා කියනවා. නිකමට හේතුම අපි මීට ඉස්සල්ලා ආත්මෙත් පෞලකෙන් දලාවේ කියලා. ඒ පෞල දැන් ව්‍යසන වුණයි කියලා. ඒක කැක්කමන්නේ. ඒක දැක්කත් පෙන්නුවත් ඒක කැක්කමක් නැහැ. මොකද අපි ඒක ටටා කියලා ඇවිල්ලා ඉවරයි. ඒක නිසා මේ මේ විදිහට අපේ සුත්තමේ වශයෙන් අහලා, චින්තාමේ වශයෙන් අපේ දුර්ලකම් දැක ගැනීම දිගටම භාවනා කරන කරන යනකොට මේ නාඩගම තේරෙන පටන් අර ගන්නවා. මට මේ මේ ඔය ඒ දවස්වල සුබතරම තමයි ඒ තාපසය හිටියේ මම එතෙන්ට යනවා ඒ දවස්වල කතා කරන්න. එයා ගියාට පස්සේ මට මට උනේ අප්පච්චි නැදලා තද මේ මේ ලොකු ෂොක් එකක්. මට වැඩක් නැති වුණා. ඒ ජීවිතේම වැඩක් නැහැ කියලා හිතුණා. පස්සේ කවුද කිව්ව සුබතරම ඉන්නවයි කියලා ඒ මුනේ මේ නාරදතුමා. පස්සේ මං ගියාට පස්සේ ආ කතා කරගෙන ඉඳලා කිව්වා යම් කිසි කෙනෙක් කවුරු හරි මරණයි කියලා අඬන්නේ වෙයි. Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට කිව්වා. මට වාස විලිච්චාවක් ආවා මොකද මට කලන්තය හැදෙන තරම් මං ඇඬුවා. ඊට පස්සේ කිව්වා උඹට අපච්චි ඒ නොකිය කිව්වේ අපච්චි නැති නම් උඹට ගොඩක් පාඩුව ඇති. සල්ලි වලින් පාඩුව ඇති. ඒක තමයි වඬන්නේ. අඬන්නේ වෙච්ච පාඩුවේ පමණට නැත්තම් ගාණක් නැහැ කියලා. ඉතින් මං 17 කල්පනා කරා මේ අපච්චි නැතිවීම මට වෙච්ච පාඩුව මොකද්ද කියලා. මට කල්පනා වුණා මම අදහසක් තියුණා අපච්චිට මැරෙන්න දෙන්නේ නැහැ කියලා. පුළුවන් තරම් උපස්ථාන කරලා තියාගෙන ඉන්නවා කියන අදහස. ඉතින් ඒකට ඒ අදහසේ මට හෙන පාරක් වදිනවනේ. මට බෑ කියන එක දරන්න බෑ. ඒ නිසා මරණවලදී අපි අඬන්නේ අපිට ඒ වanse නැතිවිල්ලෙන් කොච්චර පාඩද දැන් අපිට ණයක් දීපු එකෙක් මැරලා ගියා නම් එතකොටත් ඇඬෙනවා. එතකොටත් ඇඬෙනවා. අනේ අම්මේ යන්න. මෙයාගේ පොත හම්බුනේ නැත්තම් හරි කියලා. නයිලිය පොත හම්බුනේ නැත්තම් හරි. පොත හම්බුනොත් ඉතින් ගෑණි ෆයිට් එකක් දෙනවනේ. ඉතින් එතකොට අමාරුයි. ඒකට ස්වාමීන් වහන්සේ න්‍යාම ධර්ම පහ බුද්ධ දේශනා අර්ධනතෝත් පසුකාන ආර්යයන් මතයක් වදයි කරුණාවෙන් පහදා දෙනවා. මම දන්න විදිහට නම් මේක න්‍යාය ධර්ම බුද්ධ දේශනාවක්. ඒ න්‍යාය ධර්ම තමයි වැඩ කරන්නේ. මමයා ඊට වැඩිය පුළුවන් කාර්යයක් කියලා පෙන්වන්න හදනවා. මගේ මාන්නේ එහෙම ඕන ඕන න්‍යාය ධර්ම වලට යටත් වෙන්නේ මම මේක කරනවා කියලා මේ මාන්නකර වෙන්න හදනවා. තණ්හාව කියන්නේ ඒ න්‍යාය ධර්ම වලින් අමතර ලාභයක් අවස්ථාවාදයක් මේ ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් කවදා හරි මේ තණ්හා මාන දිටි නැති වුණාට න්‍යාම ධර්ම යනවා. අපිට ඕන වෙන්න ටික වෙනවා. නමුත් අර තල්ල කඩා ගන්න ඕන කමක් නැහැ. පැනලා ගිහිල්ලා තණ්හා මාන දිට්ටි වලින්. ඒ නිසා නියාම ධර්ම පහ තමයි ලෝකේ සදාතනිකේ බුද්ධජානනාංශය ඇති කරපු දෙයක් නෙවෙයි. සර්වජනසේ පෙන්ලා දීලා තියෙනවා. මේ හැම දෙයක්ම වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට කියලා. ස්වාමීන් වහන්සේ හිතට අචේතනිකව නැගෙන හිතවිලි මාගේ කියා නොගන්නා තාක් අකුසල් රැස් නොකරන බව රැස් නොකර ගන්නා බව කියවිනි. අවිද්‍යාවේ නැතොත් ක්ලේශවල බලපෑම ආරම්භ වන්නේ කොතනින්ද? එනම් අචේතනිකව හිතවිලි පැද්වීමෙන්ද නැතොත් තමාගේයි ගන්නා මොහොත පටන්ගත් පටන්ද කරුණාවෙන් පහදා දෙන්න. සර්වඥයන් සඳහන් කරනවා සර්වඥතා ඥාණයට අවිද්‍යාවේ හටගන්ම පේන්නේ නැහැ කියලා. පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජාය කියලා. ඒ නිසා අපිට ඒක තර්කයෙන් එතෙන්ට යන්නත් එපා. ගිහිලා කවදාකවත් සර්වඥතා ඥාණයට අල්ලා ගන්න බැරි වෙච්ච එකක් අපි උත්සාහ කරපුවාම අපිට වෙන්නේ උම්මත්තක භාවයටපත් වෙන එක අපිට තියෙන්නේ මේ මතුවෙලා හැදිලා තියෙන අවිද්‍යාවෙන් පටන් ගන්න. ඒ නිසා සර්වචනාංශයේ අවිජ්ජා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පුබ්බා කෝටි බික්කවේ අවිජ්ජාය පඤ්ඤායති කියලා. නමුත් අවිද්‍යාවට ආහාර තියෙනවා අවිද්‍යාවට ආහාර නීවරණ. ඒ නිසා එතනින් පටන් අරගන්න. ඒ නිසා මේ අවිද්‍යාව පටන් අරගන්නේ අචේතනික කෙලෙස් වෙන්නත් ඉඩ තියෙනවා. මේක නෑ කියන්න බෑ. වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කොතනක හෝ අචේතනික ඇතින හිතවිලි මම කියා ගන්න කොනක් එනකම්ම එයා හිතවිලි ඇති කරනවා කොච්චර නැහැ කිය කිය හිටියත් මගේ කියාගත්ත ගම කෙලස් කොන්දරාවක් පටන් ගන්නවා. ඒක නිසා අපිට සෑහෙන වෙලාවක් අදිෂ්ඨාන ශක්තියෙන් සතියෙන් සමාධියෙන් පුරුවන් වෙයි මේ මේවා කෙලස් කරගන්න නැතුව කෙලස් කරගන්නවා කියලා සංස්කාර කරගන්නේ. මගේ කියාගන්න නැතුව ඉන්න තාක්කල් එන්නේ නැහැ. නමුත් කොත්තනක හරි කොයි වෙලාවක හරි අසත්‍යමත්ව මේක මම කියාගත්ත ගමන් ඊගෙන සැලසුම් කරපු ගමන් එතනilla කෙලස් වෙන්න පටන් ගන්නවා. තමාගේ යන පටන් තමාගේයි ගන්න මොහොත පටන්ද ඒව ඇත්තටම අපිට දෙන්න පුළුවන් උපකල්පන පමණයි නැත්නම් උපමාන. නමුත් අංග සම්පූර්ණ උත්තරයක් වෙන්නේ නැහැ. උපවාසිකේ භාවනා කිරීම සඳහා උපදෙස් ලබා දීමේදී නාවක යෝගයෙන් පරියංකේ සිට කොන්ද හා ඔළුව කෙලින් කර තබාගෙන තබා භාවනා කිරීම යෝග්‍ය බව දක්වන ලදී. මෙම ඉරියව් වෙනුම සිටීමෙන් ඉරියව් රුකුලක් ලැබේදී පරියංකේ සිටීම දුෂ්කර බැවින් දෙපා රිදෙන විට ඉරියව් වෙනස් කිරීම භාවනාවට බාධාවක් වෙන දේද උපවාසයේ මේ පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. මේ පටන් අර ගන්නකොට තමන් ඒ ප්‍රශස්ත தত্ত্ব දෙන්නේ කියලා කියනවා සංඛ්‍යාපුත්‍ර ජානංශ කියනවා සිවුර අඳිනකොට භික්ෂුව සිවුර ගානට පරිමණලය තියලා අඳින්න ඕන. ඒ කියන්නේ යට ඔක්කොම එහෙමෙන් කැලියෙල්ල නැතිලා අඳිනවා. මොකද ඇවිදිනකොට ඇවිදිනකොට කොහෙන් හරි කැලලද්දයක් එල්ලුණාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා නැවතත් සිවුර අඳිනකොට ආයසරයක් පරිමණලය තියලා අඳින්න ඕනේ. ඒක තමයි පරියන්කට ගියාට පස්සේ සති සමාධිය ඇති වුණාට පස්සේ සමහර ලාවට ඒ කියන ඉරියව්ව කෙලින්ම හිටින්න නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ආය පරියන්කයට ගියාට පස්සේ Tamanට කරන්න තියෙන පුළුවන් තරම් ඒ ශ්වසන පද්ධතිය පාදාවකින් තොරව සිදුවෙන්න තියලා කෙලින් තියලා දෙන්න. නැතුව ශ්වසන පද්ධතියට ඇද වෙන විදිහට හිටියොත් ඒක මේ ඉසිකකුන් ඇති කරනවා. ඒ නැත්තම් මාංශම් මාංශපේශි ස්තබ්ද භාවයටපත් කරනවා. ඒ නිසා පටන් අර ගන්නකොට ඒක මේ ධර්ම ගෞරවයෙන් ඒ ටික කරන්න ඕනේ. ඒ වගේම ඒ පටන් ගන්නකොට පරියන්ක හිටියට අන්තිම වෙනකොට තමයි ඇඳේ නිදාගෙන ඉඳද්දිත් ඉස තියාගෙන ඒත් තනපන්ට යන්න පුළුවන්. ඒ වගේම වෙනත් ඉරියව්වක ඉන්න ගමනොත් යන්න පුළුවන්. නමුත් ඒව අතිරේක ලාභ පටන් අර ගන්නකොට ආධුනිකයෝ සාසිකේම කරන්න ඕනේ මේ අර විදියට දෙපා රිතෙන විට ඉරියව් වෙනස් කිරීම භාවනාවට බාධාවක් වෙන දෙයද කියන එක භාවනා කියන වචනේ අයින් කළ තැන සතිය කියලා දාන්න. එතකොට ඒ වාක්‍යයන්නේ මෙහෙමයි පරියංකේ සිටීම දුෂ්කර බැවින් දෙපාරේ දෙනෙමට ඉරියව් වෙනස් කිරීම සතියට බාධාවක් ගෙන දේ. දෙක මගෙන් අහන්න ඕන තමන්ගෙන් අහන්න ඕන. මට මේ කකුල රිදෙනවා. ඒ නිසා ආනපාන කරන්න බෑ. හිත වද වෙනවා. ඒ මම හොඳට සීයෙන් යුතුව නැවතිල්ලේ পায় ඒ රිදෙන එක දුරවංගන විදිහට නිදහස් කරලා දීලා ආයෙත් ගියාම අර තිබුණ තැන ඉඳලා සතිය පවත්වන්න පුළුවන් නම් මේකෙන් බාධා වෙලා නැහැ. ඉතින් ඒක තමන්ම පරිශන කරලා බලන්න එතකොට තමයි බලන්න පුළුවන් මේ සතිය මේ තමන්ට මේ පාලනය කරගන්න පුළුවන් තත්යකට එනවාද කියලා. හුස්ම ගන්න නොදෙන අවස්ථාවේදී හිස පහළට නැවී තිබෙන බව දැනුණු විට නැවත සිහියෙන් හිස කලෙන් කර ගැනීම කළ යුතුද නැත්නම් ඒ ආකාරයෙන්ම සිටිය යුතුද දෙකම කැපයි නමුත් Tamanට මතක තියාගන්න තියෙන්නේ හිත නැවත කෙලින් කරනවා නම් නැවතිල්ලේ අදිෂ්ඨාන පූර්වක කරන්න ඕනේ. ඒක පාරට කරන්න යන්න එපා. තමහර විටක තමයි දැනුණට පස්සේ භාවනාවෙන්මත් ඒක නැගිටවල දෙනවා. ඒ නිසා මේ අර ඉස්සල් ප්‍රශ්නේදී වගේ තමයි පටන් ගන්නකොට අපි ඔළුව කෙලින් තියලා පටන් ගත්තා සමහරලාට මේ භාවනා හැද කෙරීගෙන යනකොට සමහරලාට යම් යම් වෙනස්කම් සාධිත සිද්ධ වෙනවා. ඒක හදන්න ඕනේද හැදෙන්න දිට දෙනවාද කියන එකේ හැදෙන එක තමයි වඩා හොඳ එක. හැදුවත් වෙනස් කරත් නැවතිල්ල කරන්න කියන එක තමයි කියන්නේ සියලු බාධක දහඩිය සද්ද හිතවිලි වේදනා මැද හුස්ම දැනෙන විට හිත ශූන්‍යාත්මකව රඳවා ගැනීමට වීර්ය කරමි මේ නිවැරදිද මුලදි මුලදි නම් වීර්ය කරන්න වෙනවා නමුත් අන්තිමට බලනකොට පේනවා ඒ සද්ද හිතවිලි වේදනා බොහොම ඉහළ මට්ටම කියන්නේ විවේකයේ කියන එක බොහොම යට මට්ටමක තියෙන. සද්ද වේදනා හිතවිලි වලට විවේකයට බාධා කරන්න බෑ. අපි බාධාවල් අදාහගෙන බාධාවල් සමාදන් වෙන්න ගියොත් හිත කැළඹෙනවා. අර විවේකී පුරුදු කරගත්ත එක්කනට බාධා හරහා විවේකේ දිහා බලනකොට පාසි බැඳිච්ච වතුර වැවක පාසි ටික ඉවත් කරලා යට තියෙන පිරිසුදු වතුර කලයක් ගන්නවා වගේ පාසි තිබිච්චාවයි වතුර කලේ ගන්නකම් පාසි ටික එහාට කරාට යට වතුරට මුකුත් වෙලා නැහැ. ඒ නිසා මේ දෙක මට්ටම් දෙකක ක්‍රියාත්මක වෙන එක බලන්න දැන් අද නම් එළියට ගියොත් අහසයි වලාකුළු කියන දෙක වෙන් කළ දැක්කන්න පුළුවන්. ඊයේ එළියට ගියා නම් අහස පේන්නේ බලාකුළු විතරයි. ඒ නිසා හිතනවා අහස නැති වෙලා කියලා. මොකක්ද ආකත් බලාකුළු වලට අහස මකන්න බෑ. తాවකාලිකව වසා හෙලා ගන්න පුළුවන්. නමුත් අද වගේ දවසට ගියම් පේනවා කවදාකවත් බලාකුළු වලට අහස අල්ලන්නවත් බෑ. බලාකුළු කියන්නේ හුඟක් කිට්ටු එකක්. අහස ගැන ගොඩාක් ඈත එකක්. බලාකුළුකින් අහස කෙලෙසෙන්නේ නැහැ. ප්ලේන් එකකින් උඩට ගියත් පේනවා අහස තියෙනවා වලාකුළු පොළොවට පාත්‍රය. ඒ වගේ මේ සද්ද වේදනා හිතවිලි කියනවා වලාකුළු වගේ. මේ හිතට ඇත්තම නම් මොනවක් කරන්නේ නැහැ. කිරණවයි කියලා කනගාටු වුණොත් ඒ පශ්චාත්තාපය විතරයි තියෙන්නේ. ඒ නිසා අපි අදහන්න ඕනේ විවේකයයි. නිස්සද්ද භාවයයි. මේකෙන් තියෙන භාවිත කරන ශූන්‍යත්වය කියලා. ඒක අදහන්න පුරුදු වුණාට පස්සේ පේනවා මේ ශූන්‍ය භාවයේ විවේකයේ හුදකලාව කඩන්න විනාශ කරන්න පුළුවන් මොනම බලයක්වත් ලෝකේ නැහැ. බලයක් තියෙනවා කියලා හිතුවොත් ඒ හිතන හිතවිල්ලේ තියෙන බොළඳකම නිසා එයා සැලෙනවා. කඩන්න මොකකින්ද බෑ ඒක හොඳට පුරුදු කරගන්න මේ විවේකයේ ලදලද වෙලාවේ එකල එක gedara ගියා වගේ තරමට පුරුදු කරන්න. එතකොට පේනවා මේ සද්ද හිතවිලි වේදනා කියනවා මේ බොහෝම බොළඳ මේ කලුලෑලක රටහුණකින් ලියපු එකක් වගේ. මකපුවාම කලුලෑල ඉතුරු වෙනවා. කලුලෑලට මොකුත් වෙන්නේ නැහැ රටහුණේ ලියුවයි කියලා. සෝතාපන්න සහ සෝවාන් වීම අතර වෙනසක් තිබේදයි පහදා දෙන්න මේ භාෂා වෙනසක් තියෙන්නේ සෝතපන්න කියන්නේ pāli වචනේ සෝවාන් කියලා කියන්නේ ඒකට තියෙන සිංහල වචනේ ඒක භාෂා ප්‍රශ්නයක් විතරයි වෙන වෙනසක් නැත්තේ නෑ අර ස්වාමීන් වහන්සේ රූපේ අලි දස්සන කියලා මේක ලියලා තියෙන්නේ. යන්නත් පෙනෙන දේ තියෙනවා නොවේ තියෙන දේ පේනවා නොවේ යන්නත් තවදුරටත් පැහැදිලි කරන ලෙස ඊටා කවුරුන් ඉල්ලා සිටීම අපිව තියමු. මේ ධර්ම දේශනාවේදී මේ අපිට මේවා සාකච්ඡා කරන්න පුළුවන් මේ වෙලාවේදී ඔකත්ොත් එහෙම ගොඩක් මේ වෙලාව පිරිමහින්න ඕන නිසා. නෝ පිට දානවා නෙවෙයි මම බලන්නම් ඒවා ධර්ම දේශනාවට සම්බන්ධ කරනවා. සතිපට්ඨාන සූත්‍රයේත් වෙනස් සූත්‍රවලත් බුදුන් වහන්සේ දක්වා ඇති කමඨහන් වලට අමතරව වර්තමාන ලෝකයේ ඇති ලෝකයේ අත්විඳීමට සිදුවෙන විවිධ අත්දැකීම් කමඨහන් ලෙස යොදාගෙන ජීවිතය යථාර්ථය අවබෝධ කරගත කරගෙන මාර්ගඵල ලැබිය හැකිද? ඒක තමයි අර නාගසමාල ස්වාමීන් වහන්සේ පිටිපස්ස කරනකොට බලන්න වෙනද හොඳ නැති ඒ නාටිකාංගන අධ්‍යාපනලා කේමා උපලවන්නා වගේ ඇත්තෝ කකුල් දෙක හොදනකොට වතුර ටිකක් ඇවිල්ලා ඒ වතුර ටික පොළොවට බී ගන්න දිහා බලලා ගිහිලා ඇඳේ ඉන්නකොට පහන තෙල් නැතුව පහන් වෙන හැටි බලලා ඒක කමටහන් කරගත්ත නිසා විපස්සනාවට කොයි එකත් කමටහන් කරගන්න පුළුවන්. මුලදී අපි කරන්නේ අර සම්මත ආනාපාන දිගේ ගිහිලා තමයි එතෙන්ට යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පටිනිසග්ගානුපස්සී අසසී සාමීති පස්සසී සාමීති සීක්කති යන පැහැදිලි කරන පටිනිසජ්ජනේ කියලා කියන්නේ දීලා දානවා කියන එක. අතහරිනවා කියන එක ඉතින් හුඟක් කාලවට අසසී සාමිති කියලා කියන්නේ ආස්වාසිය සම්පූර්ණ ගෙවෙන පැත්ත ප්‍රසවාසයේ සම්පූර්ණ ගෙවෙන පැත්ත මේකට කයානුපස්සනාව වයානුපස්සනාව නිරෝධානුපස්සනාව කියන නමුත් පාවිච්චි කරනවා අපි හැද හැදෙන පැත්ත බලන්නයි පුරුදු වෙලා තියෙන නමුත් එහෙම බල්ලා බල්ලා බල්ලා ඒ සියුම් තැන දැක්කට පස්සේ ගෙවෙන පැත්ත බලන්න පුළුවන් ආස්වාසික වෙන පැත්ත ප්‍රසවාසික වෙන පැත්ත ඒ දෙකෙන් ප්‍රසවාසික වෙන පැත්ත ලේසි. ඒක බොහොම ක්‍රමිකව සිද්ධ වෙනවා. නිසා යම් වෙලාවක මේ ප්‍රසවාසයේ ගෙවෙන පැත්ත බලන්න පුළුවන්කම තියෙනවනම් එයාට තේරෙනවා මේ කොච්චර ලස්සනට සුන්දරව බලාපොරොත්තු ඇති කරමින් මේක ඇති වුණත් ඒක ගෙවෙනවයි කියලා. මේ මම මෙල්බන් ඉඳදී මට ඊමේල් එකක් කරලා තිබුණා. ඊමේල් එක එකනක් මට හම්බුණා මෙල්බන් වලදීම. ඒකෙදී මේ අවුරුදු 102ක් වයසක ඉංග්‍රීසි ලොක්කෙක් කතා කරලා කියනවා ගොඩාක් ලස්සන දෙක විස්තර කරන මිනිහකට ආම හොඳයි මුත්තට මොලේ වැඩ කරනවා. එයා කියලා තියෙනවා මේ ජීවිතේ ජීවත් කරවද්දී උඹේ වයස කීයද ප්‍රෙෂර් එක කොච්චරද බ්ලඩ් කවුන්ට් ඔය පැත්තකට දාපන් කියලා. ඔය දොත්තට බාර දීපන් ඔය එකකින්වත් වැඩක් වෙන්නේ නැහැ. උඹට ගණන් ගන්නවා ගණන් ගන්න තියෙන හුස්ම විතරයි කියලා. ඒකෙත් ගෙවෙන පැත්ත බලපන් කියලා. මට පුදුම හිතනවා මේ මනුස්සයා මේ කියන වචන අවුරුදු 102ක් 20ක් වෙච්ච 102ක් වෙච්ච මනුස්සෙක් කියනවා ජීවිතය ඉතාමත් වැදගත් දේ තමයි හුස්ම ඉගෙන බලපන් ඒකත් ගෙවෙන පැත්ත බලපන් මට සාධාරණ නිසා මම බුදු වචනයක් කාලා නිරෝධානුපස්සනාව ගැන දැනගෙන නෙවෙයි මේ කතා කරන්නේ අවුරුදු 102ක ජීවිත අත්දැකීමෙන් කියනවා ඒ මං එන දවසේ මෙල්බන් වල තියෙන මනුස්සයා හම්බෙලා ගියා මං කොම්බේ ඊමේල් එක හම්බුණා. ඒ කියන්නේ ලොක්කා නෙවෙයි ලොක්කා ඊමේල් එක උවේ එකක්. ඒක මම සංසාරේ එවන්නේ වගේ ඊමේල් තමයි කිව්වා. ඉලක්කම් 7 5ක වැඩක් නැහැ මේ ජීවිතේ. සල්ලි කොච්චර තියෙනවද? දරුවෝ කී දෙනෙක් ඉන්නවද? ප්‍රෙෂර් එක කොච්චරද? බ්ලඩ් ෂුගර් කීයද? වයස පැත්තකට දාන්න කියලා තියෙනවා. හුස්ම ගන්න බලපන්. යටිලිය දෙන එකත් ගෙවෙන තැන බලපන් කියලා. ඉතින් මේකෙත් පටිනිස්කරණ නිසකන් පස්සනා කියන්නේ ඒක තමයි. ගත්ත ස්වාමීන් වහන්සේ යෝගී නොබල් සයන්සස් වතාවත පුරමින් සිටන බැවින් දවල් දාහනේ ලබා ගන්නා විට දාහනේ පිළිගන්නන දායකින්ට පින් සිදු වේවා කියා කීම නොබල් සයන්සස් යන පටහැනි දයන්න පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලමි. ඒ මේකට කියන්නේ ආර්ය තුන්හි භාවය කියලා නොබල් සයිලන්ස්. බුදුරජාණන්ගේ වාක්‍යයේ තියෙන ධම්මී වාකතා ආර්යව තුන්හි භාවෝ. සම්නිපතිතානම් වෝ භික්කවේ ද්වයං කරණීයං. ඒකට රැස් වුණාට පස්සේ මහන්නේ භික්ෂුවක් විසින් කළ යුතු දෙකක් තියෙනවා. කරනවා නම් ධර්ම කතාවක් කරපන් නැත්නම් කරබන හිටපන් කියලා. ඉතින් මේ පින්සිදුවා කියන එක පිනක් කියලා හිතෙනවා නම් කරන්න. හොඳයි කියලා හිතෙනවා. නැත්නම් පණින්නත් පුළුවන් ඕන නම්. පෙරතර ස්වාමීන් වහන්සේ නිහතමානීකම නිවනට යොමු කරන්නක්ද අනතිමානී කියන ගුණය බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා නිවන් ලැබීමේදී කල්යාණ මිත්‍ර ආශ්‍රයයට බුද්ධ ධම්ම සංඝ කෙරෙහි ගෞරවය ඇති කරගන්න සීලයක පිළිටන්න අවශ්‍ය කරන ගුණ ඒ නිසා අනතිමානී ගුණය අවශ්‍යයි ඒ අන්තයක් ඇද්ද උදාහරණ උදේ දවල් දේශනා කළ මෛත්‍රී ද්වේෂයට පෙළෙන විදිහට අන්ත අන්තගාමී කියලා නිහතමානීකම නෝන්ජල්කමක් කරගන්න එපා අපි මේ ගෞරවයට තියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය සහ සීලයටයි අපි ගෞරව කරන්නේ යටහත් පහත්ව කටයුතු කරන්නේ. එහෙම අනික් දේවල් වලට නෙවෙයි. ඒක නිසා මේ බුරුමේදී පින්නපාත යනකොට මේ ඒ බුරුම පන්දි ස්වාමීන් වහන්සේ ඒ දවස්වල මම යන කාලේ එච්චර වයස නැහැ. ඒ නිසා මුල්ලකටලා බලනවා. එනකොට පින්නපාත කරන මේ පාත් කරනවත් කියන නෑ කෙලින් බලාගෙන යන්නේ කියලා. භික්ෂුවක් කියලා කියන්නේ ඔළුව පාත් කරන යන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔළුව පාත් කරන යන්න එපා. පින්නපාත යනකොට මේ මේ සිංහෙක් වගේ යන්නේ කියලා. ඒ උඩු පාත් කරන බය වෙලා නිකන් වැරද්දක් කරපු කෙනෙක් විදිහට ඉන්න ඕන කමක් නැහැ. එහෙම කළ යුතු තැන් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ ඉදිරි පිට එහෙම කරන්න ඕන. අනික වෙලාවට මේ ඒ නිහතමානිකම ඒකට නිහතමානිකම කියන්නේත් නැහැ. වඩා නිහතමානිකව මෝඩකමක් ලෙස සැලකේද. හුඟක් වෙලාවට සාමාන්‍ය නිහතමානිකමත් ලෝකයා සලකන්නේ මෝඩකමක් විදියට. ඒක නිසා ඇස් ඇත්තේ අන්ධේ කුසේද, කන් ඇත්තේ බීද කුසේද, ඇහිනා දිවේ කනේ කයේ දැනුණට නොදැන්න කෙනෙක් විදිහටද ඥානය තිබුණට මොඩේක්ෂේද ඉන්නේ කියලා තියෙනවා. අයියා වෙන්න යන්න එපා. මේකේ අයියලා ඉන්නවනේ ඇති වෙන්නේ. මොකක් හරි වෙච්ච ගම මුදුන එනවා. අයියා එනවා ගරු වෙන්න හදන. හොඳයි අයියා ලොකු ඉන්නේ කරගන්න කියලා පැත්ත කරලා ඉන්න එකයි තියෙන්නේ. බැරි නම් විතරක් ගිහිල්ලා අර ඔක්කොම අතහැරියට පස්සේ කරන දේ කරනවා. නැත්තම් කවුරු හරි මුදුන වෙනවනම් ඒ ඔයාට ඔටුන පාරට පැත්ත කරන එකයි තියෙන්නේ. ඕනම සිද්ධියක් වෙනකොට ගරුලා ඉන්නවා. අපි කියන්නේ කටට ගරු නැත්තම් අයියා වෙනවා. එහෙම නැත්තම් මුදුන වෙන්න හදන කට්ටිය ඉන්නවා. ස්වාමීන් වහන්සේ ඊයේ භාවනාවේදී සිටන විට ලත් අත්දැකීම ඇසුරේ මේ ප්‍රශ්නේ අසමි. භාවනා පටන්ගෙන හුදු මොහොතකින් සිත සමාධිගත විය. ආනාපානීයයෙන් පසු ඉන්පසු ශබ්ද ඔස්සේ මෙනෙහි කිරීමේ යෙදුණි. පළමු කොටම ඇසෙනව ඇසෙනවයි මෙනෙහි කළත් පසු ඒ මෙසේ කිරීම වෙහෙස කර බව දැන නිසා වචන භාවිතා නොකර හුදෙක් වර්ෂාවේ සුළඟෙහි සහ පංකාවේ ශබ්ද වෙත අවධානය යොමුකොට සිටන විට සිතවිලි මතුවන්ට ඒවා මත මඤ්ඤණා විතක්ක කිරීමට පෙර හිතවිලි හඳුනා ගැනීමට පුළුවන්ය. මේදී මට දැනුණු සුළඟේ ශබ්දය හඳුනා ගැනීමට වේදනාව හඳුනා ගැනීමක් ලෙසද සිතවිලි පටන් ගැනීම හඳුනා ගැනීම සංඥාවේ හඳුනා ගැනීමක් ලෙසද අත් දැක්වීමට පුළුවන්ද? ඒ තරම් හදිසි වෙන්න එපා. ඊට වැඩිය ඇත්තටම ඊට වැඩිය පුළුල්. අර විදියට සමාජයකට ආවට පස්සේ උත්සාහ කරාට කමක් නැහැ. මේ ශබ්ද හිතවිලි වේදනා පුළුවන් නම් බලන්න මේ ශබ්ද හිතවිලි උඩින් අහසට උඩින් යන දේවල් Taman ඉන්නේ යට ඉන්නවා කියන එක. එහෙම නැත්නම් හින්දිනවා ඉඳගෙන ඉන්නවා කියන එක කියන්නේ මැරිලා නැහැ. හිතවිලි මේ වේදනා මේ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද ගිහිල්ලා නැහැ කියනට ඉන්න බව. එතකොට වටේ ලෝකේ ඕන තරම් සද්ද ඇහෙනවා, හිතවිලිත් එනවා, වේදනක් දැනෙනවා. නමුත් Taman වෙදිනවා දින කියුබිකල් එකක් ඇතුළේ ඉන්නා වගේ පිට යුද්ධ යනවා. නැත්නම් තමයි බංකරයක් ඇතුළේ ඉන්නවා පිට යුද්ධ යනවා. මිසයිල් යනවා, රොකට් යනවා, වෙඩි උණ්ඩ යනවා. Taman දන්නවා Taman අරස වෙලයි කියලා. අන්න වගේ සති අරසාවේ අරව ගැන කනම්ම නොකර නම් කියනවා නෙවෙයි හිතන්නෙත් නැතු ඉන්න පුළුවන් නම් ඒ සතිය ඒකට අරසාව දෙනවා. එතකොට මේ අහක යනකොට යන්නේ බුදියන් ඉනකොට යන්නේ බුදියන් දැරලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. මෙනෙහි කරන ගත්තොත් මේකේ කියලා තියෙන විදිහට වෙහෙස වෙනවා. ඒ ඉස්සලා කරලා තමයි තේරුම් ගන්නේ. පහු වෙනකොට තේරුම් ගන්නේ. එහෙම නොකර හිටියයි කියලා අර තියෙන විවේකයට හුඟක් වෙලාට බාධා වෙන්න විශේෂයෙන්ම ඒ විවේකයේ සිද්ධ කරගත්තට පස්සේ. ඊයේ උපවාසික දේශනාවේ සඳහන් කළ සමාධි ආරක්ෂාව පිළිබඳව මේ හිත සමාධි වීමේදී හේතුනේ වීමේ හේතුව නිසා හටගන්නා ඵලයක් ලෙස උත්තරන්සේ දක්වා තිබේද චර්ව ව්‍යාපී විඥානයක් අදහන කිතු දහම වැනි ආගම්වල මෙවැනි ආශ්චර්යයන් එම විඥාණයෙන් කර දෙන ලෙස සලකයි. බුද්ධහමට අනුව තමාදි වීමත් බුද්ධ වීමක් වනු පුද්ගලයාට සද්ද වචනක් තියෙන තියෙන දෙවියන් උපකාර කිරීම ආදී ලෙස මේ සමාධි ආරක්ෂාවේ ප්‍රභවය මුල තම ප්‍රභවයක් මූලාශ්‍රයක් දක්වා තිබේද ඒ කියන්නේ සමාධිගත වෙච්චාම හිත ඒකාග්‍ර වෙනවයි මේ කියන එක තමයි එහෙම නැත්නම් පස්සම්බනේ වෙනවා ඒ පස්සම්බනේ වුණාට පස්සේ අර ඉඳුරන් හා සම්බන්ධ සියලු අත්දැකීම් වලින් එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද විඥාණයෙන් සමුගන්නවා. සමුගත්ත ගමන් හිතට විශාල ඉඩපාඩුකමක් ලැබෙනවා. ඉතින් ඒ ඉඩපාඩුකම දිව්‍යමය හෝ ගුඩමය හෝ භූතමය හෝ කල්පනා කරන්නත් පුළුවන් නැත්නම් මෙතෙක් කල් අර නන්නත්තර වෙලා තිබුණ හිත ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණ හිත දැන් gedara ආවා ඒ gedara ආපු හිත අපි අත්දකලා නැහැ අපි අත්දකලා තියෙන්නේ ඉන්ද්‍රිය බද්ධ විඥානේ පමණයි අන්න මේකට හුරු වෙනකන් ඒක දෙයයන්ට හේතු කරන්නේත් නැතුව එහෙම නැත්නම් මේ අභිඥාවට හේතු කරන්නේත් නැතුව චිත්තපටි සංවේදී අසසී සාමිති සික්ඛති චිත්තපටි සංවේදී පසසී සාමිති සික්ඛති කියලා කෙලෙස් වලින් తాවකාලිකව හිස් වෙච්ච හිතේ තියෙන මේ හිස්කම එහෙම නැත්නම් ඒකේ තියෙන මේ හුදකලාව, ඒකේ තියෙන විවේකය, ඒකේ තියෙන විස්රාමයට පදම් වෙනතෙක්, පටල වෙනතෙක්, පදිංචි වෙනතෙක් හිත කොහොමද ඒක දෙයයන්ට හේතු කරන නැත්නම් අභිඥාවට හේතු කරන නැත්නම් පෙරවිසෝ කඳ පිළිවෙත හේතු මොනවා හරි අර්ථකතන දෙන්න ඒ කිසිම හැම අර්ථකතනකින්ම වෙන්නේ Taman ආයෙ වටවලල්ලා පටන් ගන්න එක. මේ හිතේ මේ වර බටේ කෙලස් ලාටුව ගලවලා ගියාට පස්සේ ඇතිවෙච්ච එක මේකට අර්ථකථන දෙනවා වෙනුවට මේක පැය ගණන් දවස් ගණන් පුරුදු කරලා ඒක තමන්ගේ නිවහන බවට පත් කරගත්තොත් ඒක අස්වැක් වාගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් නිවන් යන්න. එහෙම නැත්නම් අපි ස්වාමිත්වයටපත් වෙන අපි දාසකත්වයටපත් වෙනවා. ඒක මේ සමාධිය ඇතිවෙච්ච ඇති වෙන එක විදියක සමාධියට වෙන කාන්දා ශක්තියක්. ඒ නිසා සමාධිය ඇති කරගත්තට ඒක වශී කරගන්න ඕනේ. වශී කරගත්තේ නැත්නම් අපි සමාධියට වශී වෙලා මේ වැරදි මතවලට එන්න තියෙනවා. ඒ එකක් තමයි දෙයයන්ාංශ කියන එක. ගොඩක් දේවල්. ඒ නිසා ඔය වජිරඥාන වජිරඥාන ස්වාමීන් වහන්සේ වජිර වජිරාමේ හිටියේ. ඒ ශාන්ති ප්‍රසිද්ධ ගුණ සිද්ධාර්ම දේශනාවක් කියනවා ਸਰබලධාරී දෙවියන් වහන්සේ විසින් ලෝකේ මෙව්වයි කිව්වට ඇත්තටම මිනිසයා තමයි දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ කියලා. පිසුගෙලින වෙලාවට කවුරුත් නැත්තම් දෙවියන් වහන්සේ ගුණ බාල්දිය දාන ඔක්කොම. මේක දෙවියන් වහන්සේ කරපියක් කියලා. මනුෂයා තමයි දෙයියෝම වරලා තියෙන්නේ. ඒ අර විවේක වෙනකොට ඇති වෙච්ච අදහසක්. ගරු ස්වාමීන් වහන්සේ ආශස් ප්‍රසවාසයේ මුලැමැදාක යන තුන් ආකාරයේ අනාගත වර්තමාන අතීත ආකාර දක්වන්නේ කෙසේද මේක ඇත්තටම ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි ගණන් හිතනකොට මට හිතිච්ච දෙයක් මම තමයි බලන්න කියලා තියෙනවා ආනපන එන්නත් ඉස්සලා බලාගෙන ඉන්නකොට ආශස්සේ එන්නත් ඉස්සලා බලාගෙන ආශස්සේ හැදීගෙන එන හැටි බලනකොට අනාගත අවස්ථාව බලනවා එමින් පවතින ආනපන බලනවා ආශස්සේ බලනවා ආශස්සේ ගෙවුනත් සතිය කඩා ගන්න තුේ ගෙවුනට පස්සේ සතිය පවත්වනකොට ගෙවිච්ච ආසස්වස්සේ බලනවා. එතකොට අතීත අවස්ථාව ඊට ආනාපානෙ හොඳට නාස්පුඩු පුරවාගෙන යන බලන්න වර්තමාන කියලා එහෙම අර්ථකථනය දෙන්න පුළුවන්. ආනාපාන 11 ආකාරයේ හීන හා සියුම් අතර වෙනස දක්වන්නේ කෙසේද? හීන කියලා කියන්නේ පුච්ච පහත් නිහීන කියන අදහස. නිහීන කියලා තීන කියන වචනෙන් ආව එකක්. අනිත් එක තමයි ප්‍රණීත කියන එක. ප්‍රණීත කියන්නේ රසවත් සාන්ත ප්‍රණීත. ඉතින් අර හිතවිල්ලක් එනකොට හිතවිල්ල ඇසින් ආනාපානේ බලනවා කියලා හිතන්න. ඒතර වෙලාවක හිතවිල්ල රසයි ආනාපානසේ නිරසයි. මුදුවට ශිල්පීය ඥාන දිනු කරලා හිතවිලි තියේදිත් ආනාපානේ ඉස්සරහට අරගෙන බලනකොට ආනාපානේ ඉන්න එක ගැන ලොකු සතුටක් ආඩම්බරයක් එනවා. හිතවිල්ල නීරස වෙලා යනවා. ඒ වගේ අර හිතවිල්ලක් ආනාපානත් එක්ක රණ්ඩු කරන වෙලාවක, සද්දයක් ආනාපානත් එක්ක හෙට්ටු කරන වෙලාව, වේදනාවක් ආනාපානත් එක්ක හෙට්ටු කරන වෙලාවක ওই දෙක පිළිබඳව තියෙන තාරාතිරම් මනාපමනාප භාව හොල්මන් කරනවා. එතකොට බලන්න බලන්න වෙලාව ආනාපාන ප්‍රිය, වෙලාව ආනාපාන ප්‍රිය නැහැ. ආන් මේ විදිහට ඒව මාරු වෙන එක යෝගාවචර දෙකටම සමසේ සලකන්න ඕනේ. කොහරි වෙලාව අනුව බලනකොට නම් මං හිතාට විනාඩි 50ක් විතර දෙමු කියලා මේ මේ වගේ පොදු ප්‍රශ්න සාකච්ඡා සඳහා ඊට පස්සේ කාලයේ පුද්ගලිකව කමටහන් සුද්ධ කරන වැඩි යමු කියලා. අද කී දෙනෙක් විතර ඒකට බලාපොරොත්තු වෙනවද? එහෙම හයක් හතක් වෙනවා 6 නම් 6යි 7 නම් 7යි. මොකද නැත්නම් ඔය 7 8 වෙනවා ඊගාට. ඒ පොත ඒ නිසා මගේ අතට යටපත් කරන්න මම මගේ බලධාරයට අනික් කට්ටිය අනිත් දවසේ ලියනවා. ඉතින් ඒ 6 7 දෙනාටත් මම කියනවා හැම කෙනෙක්ම විනාඩි 5ක පමණ කාලයක් ගන්නවා නම් ගොඩාක් වෙලා ගන්න නැතුව අපිට පුළුවන් වෙයි අපි සම්මත කරගත්ත කාලයේ වැඩ පිළිවෙල ඉවර කරන්න අනික් අයට එතකොට දැන් වෙලාව දෙකමාරයි අපේ මේ කාලසටහන හැටියට රුපැයි කමාරක විතර කාලයක් තියෙනවා සක්මන් භාවනා කරන්නට මේ කියන්නේ පුද්ගලිකව කමටහන් සුද්ධ කරන්නේ නැති අයට අපි හතරට නැවත එකතු වෙනවා. සමූහ භාවනාවට. ඒ නිසා මේ මෙතනදීලා ඉදිරි කාලේ හතර වෙනකන් ගිලම්පසක් අවශ්‍ය කෙනෙකුට ගිලම්පසක් ගන්නයි සක්මන් සඳහායි පාවිච්චි වෙනවා. අපි මෙතන සිට වේලාව ගන්නවා මේ පොදුවේ කමටහන් සුද්ධ පුද්ගලිකව කමටහන් සුද්ධ කරන්නට අය වෙනුවෙන් ඒ නිසා අපි පොදුවේ කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල මෙතනින් සමාප්ත කරනවා. ශීල දෙනාටම තෙරුවන් සරණයි.